ගරු ස්වාමීන් වහන්සේ පස්පව් දසකුසල් කරන කෙනෙකු මුණ ගැහුණු විට ඔහු හෝ ඇයින් මුදවා ගැනීමට ගත හැකි ප්‍රායෝගික සාර්ථක පළමු විවරකමක්tei අප කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙන්න. ඇත්තට මේ මුදවා ගන්න බෑ කියලා හිතා ගන්න. කවදාවත් ගන්න බෑ. දැන් පන්ත පන්තිල් දසකුසල් කරන මිනිස්සු අනිත් පැත්තට ගන්නවා කියන එක බුදුහාමුදුරුවත් කරන්න යන්නේ. බුදුහාමුදුරු කියන්නේ කලින් නබල කලින් මුලින් නබල තියෙන දතුරක් කරන්න යන්න එපා. ඒ මිනිස්යාට ඒ වෙලාව වෙනකොට එයි. අපි හිතනවා නම් මට පුළුවන් කියලා එයා දසහකුසලින් බේරගන්න මම හිතනවා ඒක භයානක වැඩක් කියලා. ඒක ඒක කියලා තමයි ඔය කතෝලික කට්ටිය ඇවිල්ලා බුද්ධහන් කට්ටිය කතෝලිකාමට හරවගන්නේ උන්නෝම තුප්පහි අදහසක් ඇතුව. මිෂනරි සේවය කියලා කියන්නේ බුද්ධ ආගමේ ඉන්න මිනිස්සු ම්ලේච්චයෝ දෙයියව දහන කට්ටිය ශිෂ්ට ශිෂ්ටාචාර කට්ටිය ඒ නිසා ඒ මිනිස්සු සම්පූර්ණ ජීවිතේ කැප කරලා මේ ම්ලේච්ච මිනිස්සු බුද්ධ මේ දේව ආගමට ගණ්ඩා හදනවා. ඒ දෙයියෝ තමයි දෙයියෝ ආධාන කට්ටිය තමයි නියම ශිෂ්ටාචාර කට්ටිය. අනික කට්ටිය මිලේච්චෝ නිකන් වැද්දෝ. අනේ මේ මිනිස්සු මොකුත් දන්නේ අපි මේ ආගමට ගණ්ඩාය හදන්නේ කියලා ඒ මිනිස්සු පුදුමහස අපිට පේන්නේ මේක මේ තන්නේ කර ආගම් විරෝධී වැඩක් කියලා. ඒ නිසා කිසියම් කෙනෙකුගේ මතේ වෙනස් කරන්න හරි කිසි කෙනෙක් පාපෙන් මුදව ගන්න හෝ කරන්න ਸਰබලධාරිකමක් අපිට නැහැ. Tamange වැඩක් බේරගන්න එකයි කරන්න තියෙන්නේ. මේ වැඩ අනුන්ගේ කරන්ඩ බුදුරජාණන් වහන්සේ බුදු වෙලත් සැක කෙරුවා බණ කියන්නේ. බුදු වෙලත් සැක කරා බණ කියන්න කවුද අහන්නේ? කවුරුත් අහන්නේ හිතනවා නම් ඕගොල්ලෝ මේ මම මේ කියලා 이르දි ප්‍රාත්‍යහාරය පාලා තව කෙනෙක් පස්පවුලි මුදව ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඒක Taman ගැන මාන්නයක් පමණමයි වෙන මොකක්වත් ඒක නෑ. ওই කිසිම අනුකම්පාවකටත් නෙවෙයි ඔය කරන්නේ. අනුකම්පාව තියෙනවා නම් කරන්න තියෙන්නේ Taman ඊගාව වැල්පින්කමට යන්නේ ඒකයි. අත්කුසලයි කියන්නේ ඒකයි. ඔය නිකන් අනුන්ගේ පව් මෙයා යුනිවර්සිටි කින්න කාලේ අපි කියන්නේ පරණ ගුණයි දැන් කරත්තේ විකුණලා දැන් පරණ බිස්නස් අපි කරන්නේ නැහැ කියනවා. අනුන්ගේ පව් අදින්න යන්න එපා. අනුන්ගේ වර අදින්න යන්නත් එපා. ගුණයි කරත්තේ දෙකම විකුණලා තමන්ගේ වැඩක් බලාගන්න. මේ ශාසනයේ බරසාරකම දන්නේ නැති කට්ටිය තමයි මේ අනුන් හදන්න ඇස්සේ. බුදුරජාණන්සේගේ අත්තාන මේවකට මම පටිච්චග්ගය නිවාරේ. ඉස්සල්ලාම උඹ හැදියා. ඊට පස්සේ හැදෙන මිනිහෙක් හැදෙයි ඒ අනුව උඹේ වැඩ පැත්තක තියලා අනුන්ගේ වැඩ බලන්න ගියාම මඩේ ඉල්ල ඉන්න මිනිහෙක් තව මඩේ ඉන්න මිනිහෙක් උස්සන්න ගියාම මොකද වෙන්නේ? ඔක තමයි බුදුහාමුදුරු දීපු උපමාව. බත් මඩේ ඉරලා ඌත් මඩේ ඉරලා අර මඩේ ඉන්නව උස්සන්න ගියාම්බට මොකද වෙන්නේ? ඉතල මොඩේ උඹ ගොඩ වයන් ගොඩ වෙලා වියලිපිමක ඉඳගෙන ලී කැල්ලක් දාලා ගණින් අර මිනිහා පුළුවන් නම් එච්චරයි පුළුවන්. අපි හිතනව නෑනේ අපි දස පංච දස දස අකුසල් පස්පව් දස අකුසල් වෙච්ච ගමන් ලෝකෙම අරගෙන ඉවරලා ඊගාව පියවරට යන්න ඉන්නවා. ඒ මේකේ තියෙන බරසාරකම දන්නේ නැතිකම නිසා ශාසනයක බරසාරකම, පවක පිනක බරසාරකම, සීලික බරසාරකම දන්නේ නැති වෙච්චාම බෙදා හදා ගන්න හදනවා සංවේගය පිටව ගන්න. අපි කොච්චර කාලයක් සංසාරේ බුදුන් දැකලා බුදුන් පහළ වෙලා තියෙදි කොච්චර සංසාරේ මේ පස්පව දසක් වලට රැක ගන්න බැරුව ම්ලේච්චව හැසිරලා අද මෙතෙන් ඇවිල්ලා තියෙනවා. ඒක පුංචි කරලා සලකන්න එපා. ඒ වගේම ඕන කෙනෙක් ඉංජු ඉංජු කියලා ගන්නවා වගේ පස්පව වලින් බලක් ගන්න පුළුවන් කියලා හිතනවනම් ඒ ඒ වගේ තියෙන මේ ගම්බීරත්වයේ දන්නේ නැතුව කරන සෙල්ලමක්. ඒක නිකන් හරියට මේ බැටරි කෑල්ලක් අරගෙන පොඩි බැටරි කෑල්ලක් අරගෙන බුදුරස් කරකවන්න පුළුවන් වෙච්ච එක නා 33000 වෝල්ටේජ් එක තියෙන එකට නැගලා වයර් හදන්න හදනවා. 33000 නෙවෙයි 133000. පොඩි සෙල්ලම් වයර් එකක් නෙවෙයි අනුගේ මානසිකත්වය හදනවා කියන එක. ඒ නිසා තමන් ওই බැටරි බැටරි කැලේ සෙල්ලම කරගෙන ඉඳ අය බර වැඩ වලට අද කියන්නේ ඉස්සලා ඒක අවශ්‍ය වෙලාවට ආරාධනා වෙයි.